දැයි කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ නිසරණේ 58 වෙනි භාවනා වැඩසටහනටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ආරම්භය නෙමෙයි අපේ පළවෙනිම ධර්ම සාකච්ඡාවට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට. ඉතින් ඒක පටන් ගන්න ඉස්සෙල්ලා මම මෙන්න මේ උන්චි කාරණා දෙකක් මතක් කරගන්න කැමතියි. මම බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට වැඩමුළුවට සම්බන්ධ වෙන සීලුම දෙනා ඒ වැඩමුළුව සම්බන්ධ මූලික විවස්ථා එහෙම නැත්නම් අපේ රෙගුලාසි මතක් කරගෙන නැති කියලා දෙක කාලසටහන පිළිබඳව මේ වෙනකොට හැම කෙනාම දන්නවා ඇති කියලා හිතනවා ඒ අර විවස්ථාය මාර්ගයක් විදියට දෙවෙනි තුන්වෙනි දෙවෙනි කාරණාව තමයි සීලම දෙනා පොසුත අටාංග සීලය හෝ එහෙම නැත්නම් තමන් තමන් ආරසා කරන සීලෙක දැන පිටලා ඉන්නේ. තුන්වෙනි කාරණාව තමයි තමන් මේ වගේ ඉලක් ප්‍රස්තාවක් පිළිසක් ලැබිච්චාම කොහොමද ඒ කාලේ භාවනා සඳහා යොදවන්නේ කියලා පරයන්ක භාවනා පිළිබඳව සක්මන් භාවනා පිළිබඳව එදිනදා වැඩ පිළිබඳව දැනට මූලික උපදේශ පන්තිට අනුකම් දීලා ඉන්නේ කියන පදනමේ ඉඳලායි මම කතා කරන්නේ. ඉතින් ඒ අනුව අපි ඒ කටයුතු ඇත්තටම අපේ සංවිධානය තුලින් සිද්ධ වෙනවා මගේ පුද්ගලික සම්බන්ධයක් නැතුව මම ඒකට මේ ස්තුතිවන්ත වෙනවා අපි පමුණනවා ඒකින් අපි පළවෙනි පටන් අර ගන්න ආදන මේ ධර්ම සාකච්ඡාවේදී දැනටම පළපුරුදු ඇත්තෝ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා ඒක හොඳයි ඊට අමතරව යම් කිසි කෙනෙකුට මේ ඊයේ ඉදිරිපත් කරන්න ඉතේ විවස්ථා ශාකාලකතන පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් එහෙම නැත්නම් අපහැදී තැන් සුද්ධ කර ගන්න ඕන නම් මේක අවස්ථාවක් කරගන්නයි කියලා මම සාධනෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම තමයි සමාදන්ව රකින්න සීලය පිළිබඳව ප්‍රශ්නයක් මොනවාද තියෙනවා නම් ඒක මේ භාවනා ජීවිතයට ප්‍රත්‍යචාරී ජීවිතයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඒවත් මේ ධර්ම සාකච්ඡාවලදී මතු කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම මූලික වශයෙන් උපදේශ ලබා දුන් මේ භාවනා පිළිබඳව පරයන්ක සක්මනේ ජීවිත වැඩ පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේක ධර්ම සාකච්ඡා ඉදිරිපත් කරන්න. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කොලේක ලියලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. තමන්ගේ නම ගම සඳහන් කරන්න අවශ්‍යතාවය නැහැ. පිසිදුව ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕනේ දෙක තමයි. කෙලින්ම සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන එක. ඉතින් මේ සතිವಾರයේ අධි කැමති කෙනෙකුට තමන්ගේ ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට අපි සූදානම් කරපු මයික්‍රොෆෝන්ස් දෙකක් තියෙනවා. අපි සාදරයෙන් ඉල්ලා හිටනවා කතා කරන කෙනා ඒ මයික් එකට කතා කරන්න ඒකේ තියෙන බැටරිය නාස්ති වෙන නිසා ඕෆ් කරලා තියෙන්නේ එක ගත්තට පස්සේ ඒ ස්විච් එක දෙසරයක් උඩහට තල්ලු කරන්න ඕනේ එතකොට ඒක ක්‍රියා කරන්න පටන් ගන්නවා ඊට පස්සේ Tamange කටහඬ Tamangeම මයික් එකකින් ඇහෙන්න ඕනේ එතක නැත්නම් අර හරියටම මේ තියලා තියෙන මයික් එක කතා කරේ නැත්නම් සමහර ලාවට සද්දේ විකාශය වෙන්නේ නැහැ. වැඩි වෙලා එන්නේ නැහැ. ඒකෝට සභාවට ඇහෙන්නේ නැහැ. වාර්තාගත වීමට පාඩු. ඉතින් ඉතින් සමහර ඇත්තන්ට ප්‍රශ්නයක් මතු වෙනවා මේ මයික් එක ඕන් කරන හරියට මයික් එකට කතා කිරීමයි ඒකෝට ඇති වෙන සබකෝලයයි ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ තියෙන සබකෝලය දෙක ඉදිරිපත් වෙච්ච නිසා උඟ දෙනෙක් ඒ වගේ මයික් එක ප්‍රශ්න ඉදිරිපත් නොකරන ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඇත්තන්ට මම කියනවා ලිඛිතව තියන්න. එතකොට අපි චන්දර එගිල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න තබාගත කරන්නයි කියලා. චන්දන පිළිබඳව කියන්නේ චන්දන මයික් එකට කිට්ටු කරලා කතා කරන වැඩි කියන චෝදනාව තිබුණා. එතකොට වාර්තාගත වීමේදී ඒ ශබ්ද පිරිසුදු කරන්න යාටික් කරදරයි කියලා මම හිතන්නේ ඒක චන්දක දැනුවත් කරලා ඇති. ඒ නිසා උගාවක් ලඟ වෙන කතා කරුවොත් කතාන කුපුරන්න ගන්නවා. ඈත් වුණොත් මයික් එකට කටහඬ යන්නේ. ඉතින් ඒක නිසා ඒක ලේසි නෑ. මම මේ කියන වැඩේ මේ හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් මේ පිළිස විතරක් නෙවෙයි මේ සාකච්ඡාව පිටාය ගොඩක් අහන නිසා අන්න ඒ අයගේ ඉල්ලීමක් තියෙනවා. පුළුවන් නම් අපිට උත්තර ඉදිරියට මේ ප්‍රශ්නෙට ඇහෙන සලසන්නේ. ඒ නිසා සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන කෙනෙක් ඉන්නවා නම් මයික් එක තමන් ලබා ගන්න ඉතල පොඩ්ඩක් අත උසලා සංඥා කරන්න. ඒකට අපිට ඉතින්ද මෛත්‍රිකේ වන්න පුළුවන් නැගිටින්න අවශ්‍යතාවයක් නැහැ. ඉන්න ආසනෙම ඉඳගෙන තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතකොට මේ මෛත්‍රිකේ ස්විච් එක දෙසරක් ඉස්සරහට කෙරුවට පස්සේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම කතා වුණාට පස්සේ ඒ ස්විච් එක අයින් ක්‍රියාවිද හිත කරලා තියෙනවා ඒ බැටරිය නාස්ති වීම අඩු කරන්න පුළුවන්. ඉතින් මේක මම අර පළවෙනි දවසේ නිසා කරපු මතක් කිරීමක්. මේ මතක් කිරීමෙන් පස්සේ අපි ඉදිරිපත් කළා තියෙන ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මම ඉල්ලා හිටනවා චන්ද්‍රගෙන් මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අන්තරයි සාධුගේ සාවිනාන්ත ප්‍රථම ප්‍රශ්නය කර්තව ස්වාමීන් වහන්සේ තේරියට සක්මන් කරන විට යෝගයට පසුකර යෑම කුසු කුසුල යන බව දැනගැනීමට කැමැතියි. ආස්වාදයේ පැහැදිලි ප්‍රස්වාදයේ තරම් පැහැදිලි නැහැ. පොඩක් ක්ලියර් කරලා ගන්න ඒ පළවෙනි ප්‍රශ්නේ මතුවෙන්නේ ඇත්තටම ඇතුළත සක්මනේදී වර්ෂ වේලාවට අපිට ඉදී තියා ගන්න බැරි වුණොත් තියෙන ඉඩ කඩේ සක්මන් කරන්නත් ඕනේ වෙන කරන්න දෙයක් නැති නිසා මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඉතින් මේ කාලෙට ගැලපෙන ප්‍රශ්නේ මොකද බහින්න පටන් ගත්තාම කරන්න දෙයක් නැහැ. ඒ පුළුවන් තරම් මම වෙලා හිටිනවා වැස නැති වෙලාවට වැලි මළුවට යන්න වැලි මළු තුනක් හදලා තියෙනවා. මේ බිල්ඩින් එකෙන් පල්ලෙහායකක් තියෙනවා මේ බිල්ඩින් එක සාමට්ටමේ මැද විදුල තියෙනවා උඩ විහාරේ තියෙනවා ඒ මම එකපාරක් මට අදහසක් තිබුණා ඒ උඩ විහාරේ සක්මන් කිරීම සඳහා මේ වැලි මණ්ඩුවට පහලයක් ගන්න ඒක බේරන්න බෑ මොකද මේ රිලෝගේ ප්‍රශ්න නිසා උන් ඇවිල්ලා වැස්ස වෙලාට ඒක ලගිනවා එතකොට ඒක කැත කරනවා අවුල් කරනවා ඊට පස්සේ ඒකට දැල් ගහන්න ඕනේ තුන් ගාක් වේදන් අධිකයි ඒ වැඩේ ඒක නිසා එළියේ තියෙන්නේ ඉතින් මේක අර විදියට ඇතුලේ කරන්න වීම ආසනාවට විදියට අවසනාවන්ත දෙයක්. ඉතින් ඒකට මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. කරන කෙනාට සැකයක් මතුවෙනවා. ඒකෙන් හීරියට වෙන කෙනාටත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක වෙන කරන්න දෙයක් නැති නිසා ඒක කරන්නේ. ඉතින් ඒ නිසා මේ ශාලාව පාවිච්චි කරත් කමක් නැහැ සක්මන් කරන්න. හැබැයි වෙලා තියෙන එතකොට එක්කෙනෙක් වාඩිලා ඉන්නකොට එක්කෙනෙක් සක්මන් කරන්න ගත්තොත් එතකොට අර වාඩිලා ඉන්න කෙනාට කරදරයි. ඉතින් ඒ නිසා අපිට ඉතුරු වෙන්නේ මේ කොරිඩෝර විතරයි. ඒ නිසා වර්ෂා වේලාවට මේ ප්‍රශ්නේ සිද්ධ වෙනවා. ආයිති එනකොට ඇත්තම කෙනෙක් පහු කරගෙන යනකොට ඉස්සර කරගෙන යනකොට අනිවාර්යයෙන්ම අනිත් කෙනාට අර වාහන ගොඩාක් තියෙනකොට ට්‍රැෆික් ජෑම් එකක එන ආතතියක් තියෙනවනේ. Tamanට විතරක් පාර දෙනවා නම් මනාවට වාහනේ අරන් යනවා. නැති වෙච්ච ගමන් වාහන වැඩි වෙච්ච ගමන් තමන්ට තද ආතතියක් කරනවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය වැඩේ කරගෙන යන්න නැති නිසා. ඉති වගේ එක වෙලා තියෙන්නේ අපිට මේ ප්‍රශ්න දෙකක් එකක් වරසාව හිතේ මේ ලෝකේ මොනම දෙයක්වත් සම්පූර්ණයෙන් අරසකල තිබෙන්නේ නැතක් කරන්න. ඒක නිසා මේක ටිකක් කරදර තමයි. වෙන දෙයක් නැති නිසා අපි ඒකට දැනට හැඩ ගැහිලා කරමු. වෙනකොට බාධා අඩු වෙන. දෙවෙනි එකේදී ඇඟ ඇතුළට හිත ආපුවාම ඒක ඇතුළට ආවෝ ලකුණක් තමයි මේ ආශ්වාස ප්‍රශ්වාස පෙළෙන එක. ඉතින් ඒක එකක් වෙනුනත් දෙකක් වෙනුනත් හිත ඇතුළට ඇවිල්ලා කියන එකයි කියන්නේ. ඒක තමයි ආශ්වාසය පෙන්නේ ප්‍රශ්වාසය පේනවා නම් මුදුවට සාති කරගන්න හැම ප්‍රශ්වාසයක්ම පේන බවට වග බලාගත්තොත් ආශ්වාසයේ නොපෙනෙන බව දන්නවනම් පේන බව දන්න වගේම තමයි නොපෙනෙන බව දන්නේ. නමුත් පේන ප්‍රශ්වාසයත් එක්ක විතරක් යනවා. ආශ්වාසය පේන ප්‍රශ්වාසය පේන්නේ නැත්නම් හැම ආශ්වාසයක්ම පේන බවට තමයි වගේ කියනවා නම් ප්‍රසවාසයේ පේන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අපි මුවෙක් පිටිපස්සේ ලොනන වැද්දෙක් බැලුවොත් ඒ මුවා ඉරක් ඇඳගෙන යන්නේ උ කුරලකුණු තියෙන පැනගෙන පැනගෙන යන්නේ. ඉතින් වැද්දා අර කුරලකුණෙන් කුරලකුණට දැනගන්නවා ඒක අඛණ්ඩ රේඛාවක් නෙවෙයි. තැන් තැන් වල රේඛාවක් තියෙනවා. ඉතින් ඒක විඤ්ඤාණි වල ආධුවාචාර්යන් වහන්සේ අහනවා මේ මුවා ගල්තලාව කුඩින් දිව්වොත් කුරලකුණු නැහැ. වැද්ද බලාපොරොත්තු වත හරින්නේ නැහැ. ඌ දන්නවා ගල්ලාලාවට මෙතනින් පැන්නනම් ඌ යහ පැත්තෙන් කැලේට පණින්නේ අතනින් කියලා ඌ මුව මංකඩ ගන්නවා. ඌ අලි මංකඩට යන්නේත් නැහැ, ඉත්ත මංකඩට යන්නේත් නැහැ. මුව මංකඩ දැනගත්තාම මුව මංකඩ දිගේ සුපරීක්ෂාව ටිකක් ඉස්සරහට යනකොට පේනවා ආයෙ කුර ලකුණ. එතකොට අර අතරමැද කුර ලකුණ නැති වුණත් වැද්දට බාධාවක් නැහැ. හැබැයි වැද්ද මේක නැකත් බල බල හිටියොත් එන්නේ මොහොදුන. ඒ නිසා මොහොදුනත් වේගෙම පිටිපස්සේ යන ගමන් මොහාට සිද්ධ වැන්දර සිද්ධ වෙනවා මුග මිගපත බලංජන ක්‍රමය කියලා කියනවා හැමතැනම ඉලක්ක කරනකට මොහාල් වන්නේ ඌ මරබයි දුවන්නේ ඊතල පාර කාගෙන වැද්ද දානවා ටිකකින් මේක ආති වැටලා වැටලා ඉනවා දුවලා දුවලා ලේ පෙරිලා ඉතින් ලේ ලකුණු කුර ලකුණු දෙක යනකොට ඉතක් නැහැ අතනින් මෙතනින් ලකුණු තියෙන එක දිගේ අනේකයි තියෙන්නේ ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාසයේ දෙකම දැනුණත් එක දිගට ඉලක්ක කරනවා වගේ පේන්නේ දැන් මෙතන කියලා තියෙන එකක් දැනනකොට ඒක හොඳයි දැනෙන එක නිත්‍යපතා හැම ප්‍රසවාසෙම දැනනවාද කියලා දැනගන්න. එතකොට තමයි තේරෙයි. ඒකේ වර්ධනයක් වෙනකොට අන්න නොපෙනිච්ච ආස්වාසයක් පෙනෙන්න ඉඩ තියෙනවා. බය වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව, සපකොල වෙන්නේ නැතුව බැලුවොත් හිත තැම්පත් වෙනකොට පේන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක බාධාවකට ගන්න එපා. ගරුකාමීන හංස ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම දෙවැනි උද්දීපයේදී සංවේදීව හුස්ම නොගැනීම ශරීරය නොදැනී නොදැනීම යන්නේ. චිත්ත සමාධියේ කිසිදු අරමුණක නොව චිත්ත එකඟතාවයෙන් සිත පැවති සිත් බවට පත්වන්නේ. ඊපසු කරේත්තේ සමයන ඊපසු කර යුතු දේ කුමක්ද? ඔබ වහන්සේගෙන් කාරණා විග්‍රහ කිරීම. ඔය Tamanට වැටහෙනවා නම් නීවරණ තියෙනවා අරමුණ තියෙනවා මෙනෙහි කිරීම තියෙනවා එහෙම කර කර කර කර පවත්වන සතියක් තියෙනවා මට නීවරණක් නැහැ අරමුණකුත් නැහැ මෙනෙහි කරන්න ඕනෙත් නැහැ ඒ පවතින සමාධිය සතියකුත් තියෙනවා මේ දෙකෙන් ඉස්සල්ලකට දෙපත් එක හොඳයි කියලා ඒක මේක කියලා නැහැ හොඳ නම් ඒක නැවත නැවත එන විදිහට ආපුවම් බොහෝ වෙලා පවතින විදිහට කටයුතු කරන්න අරමුණ නොදැනී ගියාට පස්සේ කාය නොදැනී ගියාට පස්සේ මෙනෙහි කිරීමකුත් තොරව මේ ඇති වෙන මේ සතියේ අඛණ්ඩ භාවය වැඩිවීම සඳහා වැඩි වේලාවක් පැවතීම සඳහා ගිය ගමන් ඉක්මනින් ලබා ගැනීම සඳහා කොමක් කළ යුතුද? ආනේ තත්තර ගියාට පස්සේ ඒකේ පట్టල උනාට පස්සේ ඒකේ පිරුණාට පස්සේ හිත දන්නවා කරන්න ඕන දේ. හිතලා කරන හැම දෙයක්ම කෙලෙස්. ඉබේ කරන දේ තමයි හොඳ දේ. ඒකට අපි කියන්නේ වැලැන හැටියට බැස ගන්නවා කියලා. එචා හිතට ඉඩ දෙන්න විවේක වෙන්න. පුළුවන් තරම් මේක වෙනකොට එයා ඊගාවට කරන්න ඕනේ කරනවා. තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ හිතලා කරන දේවල් වලට බොහෝම හොඳයි. කෙලෙස් නැති හිතකින් යන අත. අපිට කරන්න තියෙන්නේ කෙලෙස් නැති හිතක්. වෙනේ කිරීමක් නැහැ, අරමුණක් නැහැ, කය දැනෙන්නෙත් නැහැ. ඒකට කියලා ඔබ යන අතේ ඵලයන් කියලා හිතට සම්පූර්ණ විවේක වුණොත් විවේක වෙනවයි කියන්නේ පිරිච්ච හිතක්. තයිකට මම මොකද කරන්න ඕනේ කියලා කියන්නේ සැක හිතක්. එහෙම හිතන හිත අසන්තුෂ්ත හිතක්. ඒ නිසා මේත් ඇති මට දැන් හිතට කරදරයක් නැහැ. ඔය යන කොහි ගියත් කමක් නැහැ කියලා වැඩි වේලාවක් හිතට ඒක හුරු වෙන්න, සිද්ධි වෙන්න, එහෙම නැත්නම් වශී වෙන්න ඉඩ ඉඩ දෙන එක තමයි කල යුත්ත හැබැයි ඒක නොකල යුත්ත. මොනවා නොකර සිටීමක් එතන තියෙන්නේ. කල යුත්ත කියලා කිව්වට යමක් නොකර සිටීම තමයි කරන්න තියෙන්නේ. දේවන් කරන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කායක සිත යොමු කරන විටදී යම් අවස්ථාවක කයේ උඩු කොටස පුරාම හුස්ම රැල්ල වගේම උඩු කොටස පුරාම වායව රැල්ල පිටේන වායය ගැටීම ඒ පැහැදිලි සුදු වර්ණයක් ලෙස මනසට දැකීම ඊය හැක්කක්ද ඔය අන්තිමට ඒක අහලා තියෙන ක්‍රමයේ කුජිමයි වෙන්න බැරි නම් ඉතින් ළඟින් බෑනේ ඔය දැක්කම ඒක වෙච්ච දෙයක් තමයි නමුත් ඒක මේ අපිට මතක කරන්න තියෙන්නේ අපි මේක මේ වගේ දෙයක් වෙච්චාම කොහොමද පිළිපදින්න ඕන කියලා ඉතින් ඒකට හිතන්න තියෙන්නේ Tamanට මේ උඩුකයේ වැඩි සිදුවෙන මේ වායු චලන එවන වර්ණාලෝක දැකීම හරහා මම මැරිලා නැති බව හොඳට තහවුරු වෙනවා නම් මට නිින්ද කියලා නැති බව හොඳට තහවුරු වෙනවා නම් මම 80ෙන් නෙවෙයි මම 100ෙන් ඉන්න එක තහවුරු වෙනවා නම් කිසිම කරදරයක් නැහැ. මොනවා දැක්කත් මොන සිද්ධියක් වුණත් තමන්ට මේ මං ඉන්න මේ 100ෙන්ද 80ෙන්ද නැත්නම් මේ තීමුර්ජා වෙලාද නිින්ද කියලාද නැද්ද මට පණ තියෙනවද නැද්ද කියන එක අමතක වුණොත් සතිය කැඩලා භාවනා කැඩලා. මට නිින්ද කියලා නෑ මම මැරිලා නෑ මට මේ ක්ලාන්ත වෙලා නෑ කියන එක දන්නවනම් ඒ තුල ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ කොයි දේ වුණත් තමයි දැනගන්න තියෙන්නේ සතිය තියෙනවා කියන එක. ඒ නිසා මේක බලනකොට ඉතර કૃතිම භාවයක් වෙන්නේ නෑ මේක වෙන්න පුළුවන්. මේක වෙන්නේ කියලා අපේක්ෂා කරනවා කියන එක නෙමෙයි තියෙන්නේ. මේ වගේ කොයි දෙයක් ආවත් ප්‍රශ්න කරන්න යන්න එපා. සැක කරන්න නැතුව ඒකට හේම යන්න දෙන එකයි තියෙන්නේ. එතෙන්ට එනකම් පවත්වපු සතිය අකිතා කවංකනම් අඛණ්ඩනම් ඒ සතියකට සැක උපදින්නේ නැහැ. අතරමැද සතිය කැඩි කැඩි ගියොත් නම් මේ මොකද උනේ කියලා විලෝපණයට බය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නැවත නැවතත් එතෙන්ද මේ යන්න බලන්න. මගේ දිගට ඒකා අඛණ්ඩ ඒකාකාරී සතියක් තියෙනවා නම් තමන්ට මම ආවේ අතර මේ කලකොල දැනකටද නැත්නම් දන්න දැන සිට මෙතෙන් ආවද කියලා දැනගන්න පුළුවන්. ඒකට සාමාන්‍ය ගමේ උපමාව කියන්නේ උගාක් හද්ද කැලයකට යනකොට Taman ඉන්න ගමේ ඉඳලා කැලිය මැදට බෙහෙතක් හොයන්න ගියත්, අල జాතියක් හොයන්න ගියත්, සතෙක් හොයන්න ගියත්, මගේ දිගට කොට කොට යන්න කියනවා ගහින් ගන්න. ඒක කැලේ ඇතුළට ගියාට පස්සේ ආපහු යන්න ඕන කොහෙද කියලා කලකොලයක් නෑ අන්තිමට කොටපු ගහ දැක්කම ඊගාව කොටපු ගහ දිගේ ආපහු එන එකයි තියෙන්නේ. ඒ නිසා මෙතෙන් යනකොට සැක වෙනවා නම් ඒ කියන්නේ මග දිගට කොට කොට ගිහිල්ලා නෑ. මෙනේ කරමින් ගිහිල්ලා නෑ. සතිය පාත්තලා නෑ. අනිත් දවසේ සතිය පාත්තගෙන යන්නේ එතකොට දැන් මං ඉන්නේ උතුරේද දකුණේද යන්නේ මොන මොකද්ද කියලා කලකොලයක් නෑ තමන් අර ගහින් ගහට කොට කොට ගිහ ලකුණ තියෙනවා වගේ. සාමාන්‍යයෙන් අරයන්ක භාවනාවේදී ආස්වාද ප්‍රස්වාද දෙක දෙක බලා සිටින අවස්ථාවේදී ටික වෙලාවක් යනකොට එක එක තදින්ම පොළොවට ඇතන තැන්වල වේදනාව ඇති වෙනවා. ඒ කොපමණ මෙනෙහි කරත් අඩුවන්නේ නැහැ. ඊට පස්සේ මේ භාවනා ඉරියව්ව වෙනස් කරන්න සිද්ධ වෙනවා. මේ පිළිබඳ වටහා ගැනීම ලෙස උදා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒත් මේකෙදී කියන්න තියෙන්නේ අර ආනාපානේ බලනවට වැඩිය නැත්නම් මේ වායෝ පොට්ටබ්බ ධාතුව බලනවට වැඩිය වේදන ආපුවාම ආර්යයටම සතිය පිටේ. ඵලයන් කිව්වත් හිත පිට යන්නේ නැහැ. වර්තමානයේ මයි හිත පිට යන්නේ අමතක කෙරුවට අමතක කරන්නේ නැහැ. අමතක කරන්න බෑ. ඒ නිසා අපිට දැනගන්න තියෙන්නේ ආනවන සතිය අරමුණට වැඩිය වේදනාව ආවම සතියේ ඵලයන් කිව්වට යන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් කරන්නේ නැති මේ දරා ගන්න බැරි බව හැබෑව. නමුත් හොඳටම තමයි තේරෙනවා වේදනාව ගොජ දානකොට මැරිලා නෑ නම් මට නිදිමත කවදාක නිදිමතක් එන්නේ නැහැ වේදනාව කියනවා. මේක ඇත්තද බොරුද කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. මම ඊනෙකද ඉන්නේ මේ කවුරුහරි කරන ගෝණිය මැද්ද මායමැද්ද මොකද හොඳටම තකන්න තේරෙනවා. අර මේ ආනපන සතියේ වැඩි වේදනාව අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒකට කියන්නේ පුළුවන් තරම් ඉවසලා කටයුතු කරන්න නැත්නම් අර කියලා තියෙන විදිහට එහිමීට මේ වේදනාව තුරුවන් වෙන විදිහට පයදිගාරින්න දිගහැරලා බලන්න සතිය කැඩෙනවද දිගහරින්න ගත්ත තීන්දුව නිසා හෝ එමෙහිට කකුල දිගහරින්න නිසා හෝ දිගහැරියට පස්සේ හෝ සතිය කැඩෙන්නේ නැත්නම් ආයසරයක් කකුල දිගහැරලා මේ නිදහස දුන්නට පස්සේ එක්ක ආනාපානට යන්න පුළුවන් නැත්නම් ටික වෙලාවකින් ආයෝ වේදනාව වෙනවා ඒ නිසා බලන්න ඕනේ මම වෙනදනම් මේ වේදිකා වේදනාවට මේ මේ විදිහට කුලක් වෙනවා මේ මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා අද ඊට වැඩි එක චිත්තක්ෂණයක් එක තප්පරයක් තව ටිකක් ඉන්න බැරිද කියලා බලලා ඊට පස්සේ ඕන්න මේ දැනගෙන නැවතිල්ලේ කකුල දිගාරින් නැත්නම් නැගිටලා ගිහලා සක්මන් කරන්න බලන්න ඒ කටයුතු කරපු නිසා වේදනාව නිසා නැගිටින්න ගත්ත තීන්දුව නිසා කකුල දිගාරින්න ගත්ත තීන්දුව නිසා සතිය කැඩෙනවද කියලා විතරයි සතිය කැඩෙන්නේ නැත්නම් කකුල කැඩිගාරිය කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එකයි තියෙන්නේ මුල සිට අග දක්වාම වේදනාව ආනාපාන වැඩිය සතිය තහවුරු කරන්න උගාක් උදව් උපකාරයි. සැප හෝ දුක් ඒකම දුක් වේදනාව සැප වේදනාවට වඩා කිදා බහින සුළුයි. සැප වේදනාව බොහොම මතු පිට තියෙන එක මේ සිලිලාගයක්. දුක් වේදනාව වහව අනිවාර්යයෙන්ම කාකොට වැටෙනවා. ඒකයි ධර්මචර්යනන්නේ මේ දුක් සත්‍ය ඉස්සරහින් කියලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යනකොට ඔක ටිකක් වැඩිපුර තේරෙනවා. ඉතින් එන වේදනා දුක අයින් කරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදනවා කියලා කියන්නේ වතුර ටිකක් ඉරන මේ තෙත ගතිය නැති. ලෝකේ වතුර නැහැ තෙත ගතිය නැති. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ඒ නිසා දුක්ඛ සත්‍ය තමයි ඔය පේන්න හදන්නේ බලන්න පොඩ්ඩක් ලං වෙලා ඉන්න පොඩ්ඩක් ඇසුරු කරන්න මෙයත් එක්ක. මම කියන්නේ අනවශ්‍ය විදිහට කායට වද දෙන්නේ කියලා. බලන්න වෙනදට වැඩිය පොඩ්ඩක් තප්පරයක් වේදනාවක් එක්ක ඉන්න පුළුවන්ද කියලා බලලා එතකොට ඒ තරම්ම නොයවසි ඇති වේදනාවක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒ ටික හොඳටම සතිය තියෙනවා මදි. හොඳටම ගොබේට බැස්සා වගේ සතිය තියෙනවා. අපිට එතකොට පේනවා මේ සතියක් තේින්දි දුක්ඛ සත්‍ය ළඟට ඉන්නදී මොකද්ද නුරුස්නා ගතියකින් අපි නැගිටලා විසිකොල ගන්න. ඒ නැගිටලා විසිකරන දාන ගතියට දෙවන්නේගේ බලපෑමක් නැහැ. තමන්ගේ තියෙන නොදැනුවත්කම නැත්නම් තමන්ගේම අවිද්‍යාව තමන්ගේම නොයවසිය හැකි ගතිය මිස කිසිම දෙවන්නේක සම්බන්ධයක් නැහැ. එනිසා නැගිටත් ප්‍රශ්නයක් නැහැ, හිටියත් ප්‍රශ්නයක් නැහැ. තමන් ගන්න තීන්දුවක් අරනවා තියෙන්නේ. නිසා වේදනාව හොඳට වගකීමෙන් කටයුතු කරන්න වගකීම අනුව කරපු දේ අනුව ලැබෙන ආනිසංස සහ ආදීනව සලකා බලන්න හෙට බලන්න තව ටිකක් වැඩිපුර ඉන්න බැරිද කියලා. එතකොට තමයි තේරෙන්නේ අනිවාර්යයෙන්ම ඉදිරියට යන්නේ පතර දෙන්නේ කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සියල්ල අතහැර ගමා සිටින මෑණියන් වහන්සේලාට සාමණේර සීලය සමාදන් විය නොහැකිව ඒ තනියම සමාදන් විය හැකියි. නේ ඒකට ඇත්තටම මේ සර්වචන් වහන්සේගේ ශාසනයේ ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ ආචාර්ය પરම්පරාව කියලා. එනතන් પરම්පරාව කියන එක. ඉතින් ඒක තනි මතයට කරගත්තොත් මේ තෙය සංවාසක කියලා කියන හොරට ගත්ත පරිද්දක් කියලා. සර්වචනන්සේ දීලා තියෙනවා. ඒක ඉතින් ටිකින් ටිකට අතින් අතට අතින් අතට යනවා. අපි මේ කුල වංශයක් පවත්වනවා කියලා කියන්නේ. ඒ කුල වංශයේ ලේවලින් පවතින එක. ඒ වගේ මේකේ උපසම්පදා වෙච්ච කෙනෙක් සාමණේරි කියලා කියන්නේ ශ්‍රමණයාගේ දුව. සාමණේර කියලා කියන්නේ ශ්‍රමණයාගේ පුතා. ඒ කියන්නේ ඊගා પરම්පරාව ගන්න ඉන්නේ කරා. ඉතින් ඒකෙදි තියෙනවා මේ දස සිල් අට සිල් වශයෙන් සාමනීර දස සිල්යි ගාඨ දස සිල් වෙනසක් නැහැ. එකම වෙනස තියෙන්නේ ඒ සාමනීරකම කවුරු හරි දවෝග සම්පදා වෙච්ච භික්ෂුන්ගේ භික්ෂුණියකින් ගන්න ඕන කියන එක. ඉතින් ඒක තමන්න අහන්න තමන්න තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි මේ විශ්වසනීය උපසම්පදා භික්ෂුණියක් ඉන්නවනම් ඒ දෙන්න අතර ගනුදෙනුවක් තියෙන්නේ. එක දෙක එහෙම කරගත්තාම තමන්න සීලය අධි සීලයක් වඩපත් වෙලා චිත්ත ශක්තිය අධි චිත්ත ශක්තියක් වඩලා ප්‍රඥා අධි ප්‍රඥාවක් වඩපත් කරනවා ඒක අනුමත කර යුතුයි. එහෙම නැති වුණොත් මේක සීලය අධි සීලයක් කරගන්න බැරි වෙනවා සමාධිය චිත්ත භාන අධි චිත්ත භාන කරගන්න බැරි වෙනවා ප්‍රඥා අධි ප්‍රඥා භාන බැරි බාට බැරි වෙනවා කියලා කියනවා ඉතින් මේක තමයි දෙන උත්තරේ. බයවච්ච තියෙන බොහොම දුරස්ත සම්බන්ධතාවය. ඒ මොන සම්බන්ධයක් නැතුණා සත්‍ය පිහිටවන්න උපසම්පදා වුණා සාමණේර වුණා සිල්මෑන් වුණා සාමාන්‍ය උපසකම්ප කෙනෙක් වුණා වෙනසක් නැහැ අබෞද්ධයොත් කරනවා අබෞද්ධයොත් හොඳට ප්‍රතිඵල ලැබලා තියෙනවා ඒක නිසා වැඩ දෙකක් තියෙනවා අපි සමාජයට පේන අපේ තියෙන සමාජ සම්මතගත සාමණේර සාමණේරි උපාසක භික්ෂු භික්ෂුණී ආනන්දේ දෙක කෙලස් කපන ප්‍රමාණය මේ දෙක අනුව එකක් ආචාර ධර්ම පැත්තක් සමාජ ධර්ම අංශක තමයි ඇතුළේ තියෙන කෙලස් ප්‍රමාණය මේ දෙකෙන් කොයි එකද ඉස්සරහයි තියෙන්නේ කියන එක කාටවත් පොදුවේ කියන්න බෑ. තමන්ට තීන්දුව කරගන්න පුළුවන්. මට අවශ්‍ය කරලා තියෙන්නේ බාහිරයට පේන පේනවද ඇතුළේ කෙලස් නැති කරන එකද කියන එක දෙකම තියෙනවනේ හොඳයි. ඒක මම පිළිගන්නවා. ඒ නිසා මේක අවුලක් වෙන්නේ නැති වෙන විදිහට චීනි දානෝ කටයුතු කරන යන එකයි තියෙන්නේ. සර්වඥ සාමිනහන්ස මගේ කම්කහන ආනාපාන සති භාවනාවේ අද දින ගැඹුරු සමාජයේ සිට නැගිට නැවත භාවනා කරන විට නාම රූප වෙන් වශයෙන් දැනී ගොයි. රූපේ නාමයෙන් ක්‍රමයෙන් වෙන්වි යන බව ප්‍රකටයි. ඊපස්ව නැවත ගැඹුරු සමාධියටපත් අත්විය. සමානද? ඊපස්ව නැවත ගැඹුරු සමාධියටපත් වන විට දානයට යාමට නැගීමට සිදුවේ. දෙකයි ප්‍රකාශයක් විතරයි. මේ ප්‍රශ්නයක් හරි මොකක්වත් ඉදිරිපත් කරපු දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඉදිරි කරගත යුතුයි. තියෙනවා අපිට අන්තරේ නැත්තම් කාට හරි ප්‍රශ්න අපේ කරාට මේක සම්බන්ධයෙන් කියන්න කරන දෙයක් තියෙනවා නම් පිසු කරගන්න දෙයක් තියෙනවා ඒක මතු කරන්න. එහෙනම් මේකෙන් කිසිම මේ යොමුක් ගුණවත් දෙන්නේ නැහැ. ප්‍රකාශයක් දෙන්නේ අපි ගා ප්‍රශ්නට යනවා. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී එම භාවනාව ටික වේලාවක් කරගෙන යෑමේදී බොහෝ අවස්ථාවල ශරීරයේ අත්පාවල ඇටකටු මක්පිඩු ආදිය තුළ විශාල දැරීම් ස්වභාවයක් දැනේ. ඇටකටු දක්වා විහිදී යන ගතියක් දැනේ. මෙහිදී ආනාපාන සති අරමුණ කමක්ක කාමස්වාදනය ඇති වුවද මේ අවස්ථාවේ ශරීරයට යම් අපහසුතාවයක් දැනේ. මේ පහදා දෙන්න. මේක සතුටේ පැත්ත තමයි දැන් හිත තියෙන්නේ ඇඟ ඇතුලේ. අපි හිත පිට දාලා කවුරු හරි නටන එකක් දිහා හරි කාගේ හරි හින්දුවක් හරි අහගෙන හරි මොනවා හරි බල බල එනකොට අපේ ඇඟිලි මස් නැටුවා තියා කෑල්ලක් ගියත් අපි දන්නේ නැහැ. කන්නේ මොනවද දන්නේ නැහැ බොන්නේ මොනවද දන්නේ නැහැ ඒකට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් මේ ඔක්කොම කෝලන් නැතර කරලා ඇඟ ඇතුළට දාගත්තට පස්සේ හිත මේක නයිමල්ල හැම තැනම කරදර හැම තැනම දුක් බලාපොරොත්තු වෙන නම් අපිට වෙනස් දෙයක් නමුත් භාවනා කරනකොට සිද්ධ වෙන්නේ හිත ඇතුළට ආවට පස්සේ මේකේ සෛලයක් සෛලයක් පාසා පෙළෙනවා. සෛලයක් සෛලයක් පාස දෙවෙනවා. මාංශපිඩු කලාපයක් කලාපයක් පාස නහර වැලක් පාස ඇටයක් පාස රිදෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි මෙච්චර කාල සංසාරේ අනුන්ගේව බල බල උන්නේ. ඉතින් ඒක හොඳයි නම් ප්‍රශ්නයක් නැහැ. ඒකට යන්නේ එකයි තියෙන්නේ. දැන් මේක දිහා බැලුවයි කියලා වෙන දකින්න දෙයක් නැහැ දුක්ඛ සත්‍ය විතරයි තියෙන්නේ. එච්චර වෙනස් වෙනවා. හැම වෙලාවෙම මේක කණු රීත්තක් වගේ නලියනවා. මොනම තාලෙන්වත් තියෙන තැනට කියන්නේ. ඉතින් ඒක නිසා මේක දිහා බලන්න බලන්න පචනවා. බලන්න බලන්න ඉච්ඡා වංගතරු වත්නවා මේ මෙච්චරද මේකද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තව භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න වෙන්නේ මොකද්ද? හිත වැඩි වැඩියෙන් මේක ඇතුලේ හිටියවා. හිටියට පස්සේ එකම චිත්තක්ෂණයක්වත් තියෙනවා සැපක් කියන එක. හොඳට මම දුවක් නැති කියලා මොකද්දෝ වගේ පේනවා සැපක් කියලා. හැම වෙලාවෙම පෙළෙන ගතිය තමයි තියෙන්නේ. කුල්ලට දාගත්ත හාල් ටික වගේ පොළ පොළ පොළ පොළ තියෙනවා. ඉතින් මේ නිසා තමයි අපි නලියන්නේ. මුන්න ඉරියව්වක්වත් පහසු නැහැ. උදේට කාගවම දවල් වෙනකොට බඩගිනිනවා. අද නාල සුද්ධ වුණාට තව දවසක් යනකොට මේකෙන් කාර්ය වැగిරිලා ආය නාන්න සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි ජීවිතය කියන්නේ. ඔව් අසංගකට ජීවත් වුණාට ඇතුළ හරවලා බැලුවොත් අපි දෙන්නේගේ දුකේ කිසිම වෙනසක් නැහැ. ඔය හිතන්නේ නම් අවෝ මට විතරයි මේ කරදරේ තියෙන්නේ අල්ලපු ගෙදර එක්කනට නෑ මට වැඩි තරුණ කෙනෙකුට නෑ මට වැඩි වයසක කෙනෙකුට නෑ කියලා අපි අනාගතයයි අතීතයයි අතනයි අරයයි කතා කර කර හිටියට හිත ඇතුළට ගිය ඇතුළට හිත තියාගත්ත දෙන්නේ දුකේ කිසිම වෙනසක් නෑ මගේ ප්‍රසිද්ධ ප්‍රකාශය තමයි දොස්තරගේ ලෙඩාගේ දුකේ කිසිම වෙනසක් නැහැ. ශිෂ්‍යයයි ගෝලයයි අතර දුකේ කිසිම වෙනසක් නැහැ. අම්මල දාතලයි දරුවන් අතර දුකේ කිසිම වෙනසක් නැහැ. රජුරෝ රටවැසියයි අතර කිසිම වෙනසක් නැහැ. හැබැයි රජුරෝ හිතා ඉන්නවා රටවැසියා කොච්චර දෙවිය විවේකී ඉන්නවද කියලා. රටවැසිය හිතනවා අනේ රජකම හම්බුනොත් නම් සියලු සැප ලැබේ කියලා. නමුත් දීන බලන්න බුදුජානකගේ දිනේ කදරියන් දාන්නේ. කෑතරට දීපන් අන්නේදා ආමුදා සූට දෙවේ කෑවරක් දුක ඉවර වෙන්නේ නැහැ. ඔය මොන සැප දුන්නත් දුක ඉවර වෙන්නේ. ඔබ බාරගත්තයි කියලා ලැජ්ජාවකුත් නැහැ. අපි භාවනා කරලා කරන්නේ මේ පැමිණි දුක් පැණිදායි කියන වචනේ තේරුම් ගන්න එක විතරයි. මොන්නම විදිහෙන් දුක අඩු වීමක්වත් දුක ටෙම්පරරි දෙමින්ලක්වත් වෙන රිපීට් කිරිලක් නැහැ. මේක දරතයි. කාට කියන්නද? එයා පැමිණි දුක් පැමිණි හය කියන එක තේරුම් ගන්න තේරුම් ගන්න අපි අනුන්ට චරිචුරු ගන්න ගතිය මේවා මේ පොරොප්ප ගන්න ඇති මේ දෝරෙන් ගාලන ඒවට පොරොප්ප ගන්න ගැති නතර වෙලා මේක තමයි ප්‍රകൃති කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න වයසදී මවුත් නැහැ. ඒක තේරුම් ගන්න අර කිව්වා වගේ රාමනේරිද තිස්නාසාවද්ද භික්ෂුණියක්ද පාතකම්ම කෙනෙක්ද විරිමි කෙනෙක්ද මොනම සීමාවක්වත් නැහැ. ඉතින් මේකෙන් පේන තියෙන හොඳටම වැඩිකල් භාවනා කරන්න ඕනේ. දවස් දෙකක් තුනක් භාවනා කරන දුක්ඛ සත්‍ය පේනවා. අපි වෙලා දෙන දවස් දෙකක් ඒ ගුරුවරයෙක් ගාව භාවනා කරන අනිත් දවසේ තව ගුරුවරයෙක් ගාවට යනවා. මොකද එයා ළඟ හොඳට ධර්මයේ තේරෙයි කියලා. ඒක අරමුණක් අදලා තව අරමුණක් ගන්න. ඒක භාවනා මධ්‍යස්ථානයේ තව දැනකට යනවා. අර කොයි දෙක කොට කොට මාරු කරනවා වගේ මාරු කර කර මාරු කර බැලුවට ගිය හැමදැනම එක පෙත්ත කපලා දුක තියෙනවා. ඒක බාර ගන්න එකයි තියෙන්නේ. බාර ගන්නෙත් විහිළුවට නෙවෙයි. දැන් මිච්ඡාම මේ දුක කොච්චරක් මට සජීවීව අප්‍රමාදීව එළඹ සිටි සීයෙන් මේ දුක දිහා බලහින්න පුළුවන් මගේ ඉල්ලගත් එකක් නෙවෙයි. ඵලයන්කට අනේකක් නෙවෙයි. ඒ නිසා පැමිණි දුක් දිහා බලන්න. කොට තපසකය. කොට කෙලස් තවන වැර කියලා කියන්නේ නිසා මේ ශරීරය ඇතුලේ විස්තර දකින්න පටන් ගත්තට පස්සේ එක චිත්තක්ෂණයක ලස්සන චිත්තයක් අඳින දෙයක් නෙකේ නෑ. එක චිත්තක්ෂණයක ලස්සන සින්දුවක් කියන දෙයක් නෙකේ නෑ. එක චිත්තක්ෂණයක වගේ සුවඳ විහිදෙන වෙලාවක් නෑ. එක චිත්තක්ෂණයකත් මේකේ රසමසවුලක් නෑ. කිසිම ඉරියව්වක පහසුවක් නෑ. මේක ඉන්නකොට ඊගාව ඉරියව්ව හැපයි කියලා හිතනවා. ඊගාව රස සැපයි කියලා හිතනවා. ඊගාව සද්ද ලැපයි කියලා හිතනවා මිසක් අඟුරු අත්ෙන් අතට අඟුරු මාරු කරන මිනිහෙක් මිසක් දී ඇති වෙලාවක එළඹිලා බැලුවොත් එහෙම කන්න දෙයක් නැහැ. ඒකට කියන්නේ පෙළන ගතිය සහ තවන ගතිය. ඉතින් මේ කියලා කියන්න උත්සාහ කරන්නේ පෙළන ගතිය සහ තවන ගතිය එක එක පැතිකඩ. ඒක දකින්නට බලන්න චෝදනා නොකර වෙන කිසිවක් ඉල්ලන්නේ නැතුව මේක දිහා මට කොච්චර කියලා බලන්න පුළුවන්ද කියලා. ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉවසීමේ ශක්තිය වැඩි. ඒ නිසා මේකන විස්තර කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සර කියලා කියන්නේ වෙන බාහිරින් කවුරුත් ඇවිල්ලා උදව් කරන දෙයක් නැත්තේ නෑ මේක දරාගෙන මේක දිහා අප්‍රමාදීව කොච්චර වෙලා බලන්න පුළුවන්ද බලන්න අද ටිකක් ඉස්සරහට ගියොත් ඊගාපරෙන්ට අනිවාර්යයෙන්ම තව ටිකක් ඉස්සරහට. ඕමම ගිහිල්ලා ගිහිල්ලා මේ දුක දරා සිටීමේ ශක්තිය මිස දුකේ අඩුවක් වෙන්නේ නැහැ. නමුත් දරා සිටීමේ ශක්තිය නම් විශාල වෙනසක්. ඒ නිසා මේක නම් හොඳ ලකුණු වගේක් කියලා මට හිතෙන්නේ ආගෙන ඉන්නවා. කරත ස්වාමීනාන්ද සක්මන්භාවනාව කරගෙන යන්නේදී හිත ඒ අරමුණේක රඳවාගෙන ටික වෙලාවක් කරගෙන යන විට සක්මනේ පෙරතිපු වේගය අඩු වේ. එහිදී කයට අස්ථානික ගතියක් ඇති වේ. මේ සක්මන නිවැරදිව කරගෙන යාමක්ද කරුණාවෙන් අහදා දෙන්න. මේකට එක විදුන් දක්වා දෙන්න පුළුවන්. තමන්ගේ සතිය එන්නේ වැඩෙනවද ඒ කියන්නේ සක්මනේ වේගය අඩු වෙනකොට සතිය වැඩෙනවද? ඇඟ අප්‍රාණික වෙනකොට සතිය වැඩෙනවද? එතන ඇඟ සප්‍රාණික වෙනකොට සතිය වැඩෙනවද? නැත්නම් අයියෙන් යනකොට සතිය වැඩෙනවද කියලා ඒ සතියේ යම් ආකාරයක අඛණ්ඩ වෙනවනේ ඒක මේ අට. එහෙම නැත්නම් දෙවන්නේකොට මනින්ද වෙන මිනුම් දණ්ඩක් නැහැ. නිසා තමන්ම තුන් හතර සැරයක් කරලා බලනකොට මේක කරනකොට වැඩි වේලාවක් මට හිත එළඹ සිටිනවා. ඒ කරන විසිද්ධි වම දකුණ වශයෙන් හොඳට අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් නම් හිමීට යන එක යනකොට නම් ඒක වෙන්නේ නැහැ හිමීට යන්න. එහෙම වෙනකොට අප්‍රාණික වීමත් එක්ක නම් සතියේ ඉන්නේ අප්‍රාණික වෙන්න ආරින්නේ. ඒ නිසා අපි මනින මිනුම් දන්න වෙන්න ඕනේ අපි කොච්චරක් සතිමත් වෙනවද කියන එක. ඒ නිසා අපි තව ඉදිරියට කියන ප්‍රශ්නයක් අහනවා අහන්න තියෙන්නේ සතිය කියන්නේ කොහොමද විඳින්නේ අත්දකින්නේ මොකද්ද සතිය කියන්නේ කියන එක නම් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ පරියන්කේ වේවා ධක්මනේ වේවා ඒ සතිය වැඩෙන යම් ක්‍රමයක් කරන්න කියනවනේ ඒ කරන එකයි තියෙන්නේ. ඒක කියන්නේ සුදුස්සක් කරනවා කියන එකයි කියන්නේ. ඒකට අවශ්‍ය සුදුසු දේ කරන්න. එහෙම නැත්නම් වෙනදී බලලා මේ මේ දීයති විකල් විචල්්‍ය සාධක වලින් කොයි එකෙදිද සතිය වැඩෙන්නේ කියන එක තමයි අපි මිදුම් දඩ කරගන්නේ. ඒ නිසා දෙතුන් සැරයක් කරලා බලන්න සතිය වැඩෙනවනම් ඔය යන ක්‍රමය හරියි. පූජනීය වූ වන්දනීය වූ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන විට නළලේ මැද්දටම හිත යනවා. එවිට එතන බලා එවිට එතන බලන විට නැති වී යනවා. එවිට විනාඩි 45ක් පමණ භාවනා ඉරියව්වේ සිට නැහැ. මේ භාවනාවේ මගේ සිත වැරදි ඉරියව්වක්ද. ඊළඟ ස්වාමීන් වහන්සේ කරුණාවෙන් ඉල්ලා සිටිනේ මේ පාදා දෙන්නේ. මේක ඉස්සල ප්‍රශ්න. ඉස්සල ප්‍රශ්න කියන්නේ සක්මන් කරනකොට මෙන්න මේ වෙනවා ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා. දැන් මේ පරියන්ක භාවනාව ගැන කතා කරන්නේ ඉඳගෙන කොට ආනපාන හිත තියෙනකොට නල්ලට යනවා. එතන විනාඩි 45ක විතර බලනකොට ඒක නතරලා ගිහිලා. ඉතින් මේ වෙනකොට Tamanne මේ වෙච්ච සිද්ධිය හොඳට සතියෙන් එලෙපසිටි 100ට අහුවෙලා තියෙනවනම් හරි ඉරියව් නායේ ඉඳලා නල්ලට ගියාට නාලේ තිබුණක නැති වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. බෑ සතිය අකණ්ඩව තියෙනවා. නමුත් සතිය නැතුව මේ විදිහට එහෙම පැන්නොත් ඉතින් අපි පරාදයි. ඒ නිසා බලන්න තියෙන්නේ මේ සිද්ධි මොනවා වුණත් ඒ ඔක්කොම පිළිබඳ එලෙමසිටි ගතිය, අවදි ගතිය, අප්‍රමාද ගතිය තියෙනවනම් අරමුණු මාරුණාට තිබුණ අරමුණ නැති වුණාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. තමන් හරියට කඹේ විදිහට මිනිස්සයා වැටෙන්නේ නැතුව ඒකට ගියා වගේ. තනි කඹේ යන්නේ වැටෙන්නේ නැතුව ඒගොල්ලන්ට ගියා. නැත්නම් තනියේ දණ්ඩ යන්නේ. වැටෙන්නේ නැතුව ඒගොල්ලන්ට ගියා වගේ තන වෙලා තියෙන්නේ. සත්‍ය කඩාගත්තේ නැත්නම් තමයි. ඒ නිසා මේක මේ ප්‍රකාශ දෙකම කලින් කියපු සක්වන පිළිබඳව හෝ පසු කියපු මට හිතෙන පරියන්ඛයක් කියලා. ඒ දෙකේදීම සතිය කියන එක හරහා නෙවෙයි සති කණ්ණාඩිය හරහා නෙවෙයි බල්ල උත්තරේ ලියලා තියෙන්නේ. මගේ යුතුයකම තමයි මේ වගේ වෙලාවට මේ උත්තරය මේ අත්දැකීම සතිය හරහා පොඩ්ඩක් විස්තර කරන්න. එතකොට ඇත්තටම ලියන කෙනාට උත්තරේ දෙනවා ඒකට. ඒ වගේම මටත් හරියටම එල්ලෙට කියන්න පුළුවන්. දැන් මෙතන එල්ලෙට කියන්න බෑ මොකද ප්‍රශ්නේ බලලා තියෙන්නේ වාර්තා කරලා තියෙන්නේ සතිය හරහා නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් මේ කටයුතු වෙනකොට සතියට මොකද වුනේ කියන එක අනිවාර්යයෙන්ම තමන්ගේ තොරතුරු වාර්තාවට ඇතුළු කරන්න වග බලා ගන්න. ස්වාමීන් වහන්සේ තාක්ෂණික කොටස් දෙකකට විභාග කරලා තියෙනවා. අංක 1 සමහර වෙලාවලදී ඔළුවේ සහ පිටහල්ලේ තද රක්ෂණයක් පිටනවා සාමාන්‍ය තද රක්ෂණයක් පිටනවා දැනෙනවා ඒ ඇයි අංක දෙක සක්මනේදී සක්මන් කිරීම අපහසුයි කකුල එසවීමද නොහැකි තත්යකට පත් වෙනවා ගැටුම කියන්නේ ඇඟ ඇතුළට හිත ඇවිල්ලා තියෙනවා හිත ඇවිල්ලා පේන දේවල් පිළිගන්න සතුටු වෙන්නේ එන්නේ ඇතුළට තාවේ නැත්නම් අපි රත් උනා දන්නේ නැහැ, සීතල උනා දන්නේ නැහැ. අපි කොහේදී වල්මත් වෙනවා. මේක ඇතුළට ආවට පස්සේ මේ පැත්ත නලියනවා, මේ පැත්ත හෙල්ලෙනවා, මේකත් රත් වෙනවා. ඉතින් මේක ඇතුලේ නයිමල්ලක වැඩ යනවා. ඊට පස්සේ අහනවා දැන් මොකද කියලා. මොකද මේ ඇතුළ බලපෙන්න පේනවා. එච්චරයි වෙන්න මොකක්වත් නැහැ. සක්මන් කෙරුවට පස්සේ විලංගුවේ හොවගේ තියෙනවා. මේ මේ නිකන් කයිවරක් කියලා කියලා පයින් ඇවිදින්න ගියොත් හැතැම්ම ගානක් කරනවා කවුද වැඩ කෙරුවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. සක්මන් කරන්නේ මේක හරි යමාන. මොකද මේ අවධානය යොමු වුණාම වෙන වැඩේ. ඉතින් ඒක හොඳක් පේන තියෙන දැන් හිත ඇතුළට ඇවිල්ලා ඇතුළේ බුක් කීපින් යනවා දැන් පොත්ත බීම වෙලා තියෙනවා. මතක තියාගන්න පොත්ත බීම උනාට ගන්න දෙයක් නැහැ ඔක ඇතුලේ. සතියෙන් බලලා ඔක ඇතුලේ රත්තරන්වත් ප්ලැටිනම්වත් මුතුවත් මැණික්වත් මොකක්වත් හම් වෙන්නේ නැහැ. ඔක තියෙන්නේ උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති. කිසියම් න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ මට ඕන විදිහට හිතින් නැති එක තමයි තියෙන්නේ. ඉතින් මම පේනකොට ප්‍රශ්න අහන එක සාධාරණයි. මොකද හිතාගෙන ඉන්න ඇති භාවනා කරනකොට ධක්මන කුසල ටික දාගත්ත අහසෙන් යන එක එයි කියලා. අහසෙන් නෙවෙයි පොළවේ ඉඳ ගන්නත් බැහැ. අනිත් එක ආනාපාන කරනකොට ඔක්කොම මේක නිකන් දිවි ලෝකේ යයි කියලා. මොන දිවියක නයි මල්ලක් වගේ මේක ඇතුලේ එක එක කාකොට රැටෙනවා තියෙන්නේ. ඔබ තේදි දිගට කරනකොට විඳින්න නැතුව මොකද කරන්නේ? ඔය වගේ දැකදී දැක දැකත් නිතිපත බාහන කරන මනසට වඳින්නේ ඕක තමයි. මොකද අපි මෙතෙක් කල් කිරුවේ ඕක නෙවෙයි අල්ලමු ගෙදර එකක් බල බල හිටියා වෙන තැනක එකක් බල බල හිටියා වෙන කෙනෙක් එකක් බල බල හිටියා ඒක බොහොම ලස්සනද තියෙනවා දැන් ඇතුලේ බලන්න මර්ගාතයයි ඒ ඇතුලේ ඉතින් ඒ ප්‍රකාශය හොඳයි ප්‍රකාශ වල තියෙනවා මේ ඇතුළතට හිත ගිහිල්ලා දැන් තොරතුරු ඉවන්න පටන් ගන්නවා තියෙනවා කියන්නේ හඳට යානිය ගිහිල්ලා හඳේ තොරතුරු ඉවනවා දැන් පාලක මැදිරියට නමුත් බලාපොරොත්තු වෙච්ච එක නම් හම්බ වෙන්නේ නැහැ හම්බ වෙන්නේ අනිච්චං හම්බ වෙන්නේ දුක්ඛං හම්බ වෙන්නේ අනාත්තං හිතාගෙන නම් මේක නිත්‍ය සුඛ සුබ දෙයක් හම්බ වෙයි කියලා සුද්ධ බලාපොරොත්තු සුන්වීමක් හිතේනවා බලාපොරොත්තුෙන් ආවනම් නිකමට හරි කලින් ඇවිල්ලා මේ අනිත්‍යයක් වැටහෙන්නේ මේ දුකක් වැටහෙන්නේ මේ අනාත්මයක් වැටහෙන්නේ කියලා මේක ලස්සනට පේනවා අනිත්‍යත්වයේදී අපි කිව්වට භවනා කරන යනකොට මේ කයේ සිදුවෙන වෙනස්කම් එක දෙයක් දෙසරයක් වෙන්නේ. ඒ තරමටම වෙච්ච දේ තව දෙයක් පාටපත් කරනවා. ඉතින් ඒක දකින්නකොට කවදාවත් මේ ලෝකේ කිසිම කෙනෙකුට සතුටක් ඇති වෙන්නේ දුකක් පැහැදිලි. මම පාලනය කරන්න බෑනේ. මම කියලා වෙච්ච දෙයක් නෙවෙයි. මට ඕන දෙයක් නෙවෙයි. ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඉතින් මේක අනාත්මයක් විදිහට බාරගත්තට පස්සේ ඒකට ආතති වෙන්න දෙයක් නෑ. මේ තමයි ස්වභාවය. මේකේ වැරද්දක් තියෙනවනම් පෙනෙන්න වැරද්දක් තියෙනවනම් ඒ පෙනුනේ මොකද බලපොහිසා. මෙතෙක් කල නොකරන්නේ මොකද බලමු නැති නිසා. ඉතින් ඒ ක්‍රමය හොඳ නම් අපව ගිහිල්ල පරණ ක්‍රමයට එන්න පුළුවන්. මේක බැලුවොත් හොඳට බැලුවොත් පේනවාමයි. භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවාමයි. ඒක හම්බෙන්නේ ওই ටික තමයි. මේවා නම් බොහොම වටින තොරතුරු. ප්‍රශ්න ඔක්කොම ගොඩනැගිලා තියෙන එක බලාපොරොත්තු ශූන්‍යමක් විදියට. වැරදි අර්ථකථනයක් විදියට. ඉතින් අපි බලමු මේ භාවනා කරන කාලය ඇතුළත මේ වගේ තියෙන මේ හොඳ පැත්ත, ත්‍රිලක්ෂණීය පැත්ත, ශික්ෂාව වැඩෙන පැත්තට අපි මේක හරවගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ දවස් කීප ඇතුළත බලන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අහනකොට නම් හොඳක් හිතේ නමුත් ප්‍රශ්න ගොඩනගලා තියෙන්නේ පරාජිත ස්වරූපේ. මේක ප්‍රශ්නේ බලන්න. අපි විනාඩි 40ක් විතර අරගෙන තිනවා. ලිඛිත ප්‍රශ්න සඳහා ඒ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරායේදී මේ මං සපේක උත්තර පිළිබඳව කියන්නේ යමක් තියෙනවනම් වෙන සංජීවිතේ ප්‍රශ්නයක් තියෙනවනම් තාත් ප්‍රශ්න තියෙනවනම් එහෙම නැත්නම් මම අර කිව්ව විදිහට විවර්තා පිළිබඳව හෝ සීල් පිළිබඳව හෝ කාලස්ථාන පිළිබඳව හෝ මූලික උපදේශ පන්ති පිළිබඳව ප්‍රශ්න තියෙනවනම් කර්මහාකල ඉදිරිපත් කරන්නයි කියලාම ඉල්ලයි කියලා. නැයි විශේෂ මතකලිත ප්‍රශ්න නැත්නම් අපිට ගන්න පුළුවන් මේ කාලේ සක්ම භාවනාව සඳහා එතකොට අපි තුනට නැවත රැස් වෙනවා සක්මනකට පස්සේ සාමූහික නැත්නම් පරයන්ක භාවනාවක් සඳහා පිළිමයක් ගන්න කැමති නම් මෙහි වාඩි වෙන්න පුළුවන් නැත්නම් උඩ වාඩි වෙන්න පුළුවන්. ඉතින් ඒව ධර්ම සාකච්ඡා නිමාව කරන්න ඉස්සෙල් ප්‍රශ්න තියෙනවනම් ඉතිපත් කරන්න කියලා මම සාදරයෙන් ඉල්ලා සිටින ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපි පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. අපි එකතු විනාඩි 15කට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා. සක්මණේ පස්සේ නාද තුනට මෙතන රැස් වෙන්නේ නම් පරියන්ක භාවනාවක් සඳහා. ශිරු දිනාටම දිරුවන් සරණයි.